චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සේයතාපි ආවුසෝ යානිකානිචි ජංගලානං පානානං පදජාතානි සබ්බානිතානි හත්ති පදේ සමෝධානං ගච්ඡන්ති තී තුන් ලෝකයක් නිවාසනසවදාල තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේහි ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් සසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලෝ වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිමා කිරීම පිණිස දේශනා කොට වදාළ උතුම් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වී සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රාවකෙක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රාවකයා තුල තිබිය යුතු විශේෂිත ලක්ෂණ කීපයක්. පළවෙනි එක තමයි ඕහිත සෝතෝ. මනාව යොමු කරන ලද කන් නැතුව ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි වෙනත් වෙනත් දේවල් කෙරෙහි අපේ සවන්පත් යොමු වුණොත් වෙනත් වෙනත් දේවල් අහන්ට ශ්‍රවණය කරන්නට අපි යොමු වුණොත් ධර්මානුශාසනාව නිවැරදිව අපිට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ ධර්ම කාරණාවන් අපිට මතක තබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් ධර්මයේ මතක තබා ගත්තේ නැත්නම් ඒ ධර්මය මෙනෙහි කරනවා කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පළවෙනියටම දේශනා කරනවා මනාව යොමු කරන ලද සවන්පත් ඇතුව හොඳට ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ අහපු බණපද එකක් එකක් ගානේ මතක තබා ගන්න උත්සාහවත් වෙන්න කියලා. සියල්ල මතක තබා ගන්නට හැකියාවක් ලැබෙන එකක් නෑ. නමුත් පැයක ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරපුවාම අඩුම තරම විනාඩි 5ක 10ක ධර්ම කාරණාවක්වත් මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා නම් මේ පින්වත් පිරිසට ඒකත් ඇති මේ සංසාර දුක්ගිනි නිමා කිරීමට උදව් උපකාර කරගන්නට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අහන ලද ධර්මයේ මනාව මතක තියාගන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ මතක තබා ගත්තා වූ ධර්මයට අනුව තමන්ගේ ජීවිත සකස් කරගන්න ඕනේ. පින්වතුනි මේ ධර්මයේ කොයිතරම් දුරට ඇහුවත් ඒ ධර්මයේ කොච්චර මතක තබා ගත්තත් වැඩක් නැහැ. ඊට අනුකූලව තමන්ගේ ජීවිත සකස් කරගත්තේ නැත්තම්. ඊට අනුකූලව තමන්ගේ ජීවිත සකස් කරගත්තොත් පමණයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ සංසාර දුක්ගෙන නිමා කරගන්නට. එහෙමනම් අද දවසේදී අහපු බණපද වලින් මතක තියාගත්තා වූ බණපද වලින් එකක් දෙකක් හරි ප්‍රායෝගිකව අත්හදා බලන්න උත්සාහවත් වෙන්න ඕනේ. චිත සංවර කර ගැනීම පිණිස වූ බණපදයක් අපිට ශ්‍රවණය කරන්න ලැබුණා නම් ඊට අනුකූලව අපේ හිත සංවර කරගන්න පුළුවන්ද කියලා අපි ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕනේ. කය සංවර කරගන්නට අදාළ බණපදයක් ඇහුවනම් වචනය සංවර කරගන්නට අදාළ බණපදයක් අපිට ඇහුණනම් ඊට අනුකූලව සැබවින්ම අපේ ජීවිත සංවරත්වයට පත් කරගන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න ඕනේ. මෙන්න මේ කාරණාවන් ඇතුව මෙන්න මේ කාරණාවන් බලාපොරොත්තුෙන් අපි ධර්ම ශ්‍රවණය කරනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මානුශාසනාවේ නියම ප්‍රතිඵල ළඟා කරගන්නට. ඒ ආකාරයට දහම් ඇසීමේ වටිනාකම පිළිබඳව මේ පින්වත් පිරිසට සිහිපත් කරලා අපි මේ සූදානම් වෙන්නේ අද සූත්‍ර දේශනාව වෙතට යොමු වෙන්නට. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනයෙන්ම බොහෝ සූත්‍ර දේශනා කරලා තියෙනවා. සම්පූර්ණ අභිධර්ම පිටකය ගත්තාම ඒ සියලු අභිධර්ම කොටස් බුදුරජාණන් වහන්සේ විසින් එදා තවතිසා දිව්‍ය භවනේදී දේශනා කරලා තියෙනවා. විනය දේශනාවන් සියල්ලම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචන. පින්වතුනි සූත්‍ර පිටකේ අරගත්තාම බොහෝ ප්‍රමාණයක් සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් අල්ප වශයෙන් මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා වගේ ශ්‍රේෂ්ඨ උත්තමයොත් දේශනා කරපු අවස්ථාවන් අපිට අහන්ට දකින්ට කියවන්ට ලැබිලා තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මය තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මයේ බවට පත් වෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ යම් කිසි මොහොතකදී ධර්මයක් දේශනා කරන්නේ නැත්නම් ඊළඟට අපි සලකා බැලිය යුත්තේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා විසින් දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ න්‍යාය මත පිහිටා සඳහන් කරපු ධර්ම කාරණා මොනවද කියන කරුණ. ඒ වගේම අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා යම්කිසි මොහොතකදී ධර්මයේ දේශනා නොකළා නම් ඉන් අනතුරුව සම්බුද්ධ ශාසනය ශෝභමාන කරපු අනෙකුත් උතුම් මහරහතන් වහන්සේලා කොයි වගේ ධර්මකාරණා දේශනා කළාද කියලා අපිට විමසා බලන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තමයි දේශනා කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කරලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මා කෙනෙක් හැටියට සලකන්න කියලා. අම්මා කෙනෙක් කියලා කියන්නේ දරුවෙකුට ඉන්න වටිනාම සම්පත. දරුවෙක් නිවැරදිම මගට යොමු කරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ආදරණීය අම්මට. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වැඩ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අම්ම කෙනෙක් වගේ මේ මාර්ගය කියලා දුන්නා. ආන් ඒකයි දේශනාව තුළ සඳහන් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්ම කෙනෙක් හැටියට සලකන්න කියලා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් පිළිබඳව විවිධාකාර සූත්‍ර දේශනාවන් වලදී විවිධාකාර අයුරින් සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි මට මේ වෙලාවේදී සිහියට නැගෙනවා හරි අපූර්ව කාරණාවක් වර එකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාත චාරිකාව වැඩම කරනකොට උන්වහන්සේ සියලු භික්ෂුන් වහන්සේලාගේ පිටිපස්සෙන් තමයි පිණ්ඩපාත දාණය සඳහා වැඩම කරලා තියෙන්නේ. මේ කාරණාව අනෙකුත් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිටුපස්සෙන්ම තමයි යන්ට ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සියලු දෙනා වහන්සේලා වැඩම කළාට පස්සේ අවසානෙටම පින්නපාති චාරිකාව සඳහා වැඩම කරන්නේ. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසුවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ 제තවනාරාමයේහි එහෙමත් නැත්නම් මේ පූර්වාරාමයේහි එහෙමත් නැත්නම් මේ වේළුවනාරාමයේහි මම වැඩ වාසය කරන යම් තැනක් ඉන්නවා නම් ඒ ස්ථානයේහි රෝගාතුර වෙච්ච භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. උන්වහන්සේලාට සමහර විට දාන වේල වරදින්න පුළුවන්. උන්වහන්සේලා යම්කිසි මොහතකදී දානෙට වැඩියද නැද්ද කියන කාරණාව මං හරියටම දන්නේ නැහැ. උන්වහන්සේලා වැඩියද නැද්ද කියන කාරණාව නිවැරදිවම සොයලා බලලා අවසානයේදී තමයි මම පින්ඳ පාතචාරිකාවේ වැඩම කරන්න කියලා කිව්වා. බලන්න පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට දුන්න අන්වර්ථ නාමය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අම්ම වගේ කියලා කියපු කාරණාව කොයිතරම් දුරට සත්‍යයිද කියලා ඔබට වැටහෙනවා ඇති. ඒ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අද දවසේදී අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම වර්ගයේ. මේ පින්වතුන් පහුගිය දිනවලදී සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරනකොට ඉගෙන ගත්තා ඕපම්ම වර්ගය තුල ඇතුළත් වෙලා තියෙන්නේ උපමාවන් ඇතුළත් දේශනා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුලත් වටිනා උපමාවක් ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි ඕපම්ම වර්ගයට මේ මහා හත්ති පදෝපම සූත්‍ර දේශනාවත් එක්කාසු වෙලා තියෙන්නේ. මේ මහාහත්ති පදෝපම සූත්‍ර දේශනාව එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ අනේ පිළි සිටුමා විසින් කරවා පූජා කරපු සවැත් නුවර ජේතවනාරාමයේදී ඒකයි සූත්‍ර දේශනාව මුලදිම සඳහන් වෙලා තියෙන පාළි පාඨය ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ ලෝතර බුදුරජාණන් වහන්සේ එදා වැඩ වාසය කළේ ජේතවනාරාමයේලු. తත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්තේසි. අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා ආවුසෝ භික්ඛවෝති ආවුසෝතිකෝ තේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒ තදවෝච ඒ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කළාට පස්සේ ස්වාමීන් වහන්සේලා පැවැත්මී කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රතිඋත්තර ලබා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී හරි අපූර්ව කාරණාවක් හෙළිදරව් කරනවා. සේයතාපි ආවසෝ යානි කානිචි ජංගලානං පානානං පද ජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝදානං ගච්ඡanti. මොකක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට කියලා දෙන්නේ? ආයුෂ්මතුනි මේ මහ පොළව මත යම්තාක් සත්වයින්ගේ පාසටහන් තියෙනවා නම් ඒ සියලුම පාද සටහන් මහා හස්ති රාජයෙකුගේ පිය සටහන ඇතුළට ඇතුළත් කරන්න පුළුවන් කියලා කිව්වා. මම ඔබට සඳහන් කළා ඕපම්ම වර්ගය තුල ඇතුළත් වෙන්නේ උපමා පිළිබඳව දේශනා කරපු දේශනාවන්. එතකොට අපිට දැන් තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සූත්‍ර දේශනාව ඉදිරියට දේශනා කිරීම සඳහා උපමාවට අරගෙන තියෙන්නේ මහා හස්ති රාජයෙකුගේ පාසටහනක්. ඒකයි මහා හස්ති පදෝපම කියලා කිව්වේ. මේ මහා හස්තියෙකුගේ පාසටහන ඇතුළට මේ මහ පොළොව මත වාසය කරන්නා වූ අනෙකුත් සියලුම ප්‍රාණීන්ගේ පාද සටහන් ඇතුළත් කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි ටිකක් විමසලා බලමු. සිංහයා කියලා කියන්නේ මස්තන සතෙක්. කොටියා කියලා කියන්නේ දරුණු මස්තන සතෙක්. වලස කියලා කියන්නේ මස් අනුභව කරන්නා වූ සතෙක්නේ. ශාක භක්ෂක සත්තු, මාංශ භක්ෂක සත්තු මේ ආදී වශයෙන් බොහෝ සත්වය මේ මහ පොළොව මත වාසය කරනවා. නමුත් මේ ඕනෑම සත්වයෙකුගේ පාසටහනක් පිළිබඳව අපි සලකලා බැලුවොත් මහා හස්ති රාජයෙකුගේ පාද සටහනට වඩා කුඩායි. ආන්ගේ කුඩා වූ පාද සටහන මහා හස්ති රාජයෙකුගේ පිය සටහන කියපු තැනක් ඇතුළට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒකයි චාරිපුත මහරහතන් වහන්සේ මේ කාරණාව මෙතනදී මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම පැහැදිලි කරලා නැවතත් සඳහන් කරනවා ඒකට හේතුව මොකක්ද? හත්තිපදං තේසං අග්ගමක්කායති. යදිදං මහත්තනේන. ඒ වෙන කුමක් නිසාවත් නෙමෙයි. හස්තිපාදය අග්‍රයි කියලා සඳහන් කරන්න පුළුවන් කිව්වා. ඒ කිව්වේ සාපේක්ෂව අනෙකුත් සත්වයන්ගේ පාදයන්ට වඩා මහා හස්ති රාජයාගේ පාදය විශාලයි. ඒ නිසා තමයි මේ විදිහට අනෙකුත් සියලුම සත්වයන්ගේ පාසතහන් මහා හස්ති රාජයාගේ පාද සටහනට දාන්න පුළුවන් කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කළා. එහෙම සඳහන් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් දේශනා කරනවා ඒව මේවකෝ ආවුසෝ යේකේති කුසලා ධම්මා සබ්බේතේ සතසු අරිය සත්‍යේසු සංඝා මහණෙනි ආන් ඒ වගේ තමයි කිව්වා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේ යම්තාක් කුසල ධර්මියෝ දේශනා කළාද ඒ සියලුම කුසල ධර්මියෝ යොමු කරන්න පුළුවන්කව චතුරාර්ය සත්‍ය කියන කාරණාව ඇතුළට ලෝතුරා බුදුරජාණන් වහන්සේ යම්තාක් කුසල ධර්මියෝ සම්බුදු මුවින් දේශනා කළා නම් ඒ සියලුම කුසල ධර්මියෝ කැටිකොට දක්වන්න පුළුවන් කිව්වා චතුරාර්ය සත්‍ය ධර්මයේ යටතට ගෙනල්ලා පෙන්වන්න පුළුවන් කියලා කිව්වා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම පැහැදිලි කරලා ඊළඟට සඳහන් කරනවා සබ්බේ තේ චතුසු ආර්ය සත්‍යේසු මහණෙනි මොනවද ඒ චතුරාර්ය සත්‍යය? මම මේ චතුරාර්ය සත්‍ය මොනවද කියලා පැහැදිලි කරන්නට పూర్වයෙන් අර්ථ කතාව දෙසට ඔබේ අවධානය මොහොතක් යොමු කරවන්න කැමතියි. අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කිරීම සම්බන්ධව සඳහන් වෙන උපමා කීපයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඉදිරියට පවත්වාගෙන යනකොට ඒ සිදු කරන්නා වූ ක්‍රමවේදය පිළිබඳව සටහන් කරනවා යම්කිසි කුළු පොත්තේ දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවද මන් දන්නේ මේ වචනය කුළු පොත්ත කියලා කියන්නේ උණබට ආදිය භාවිතා කරලා විවිධාකාර නිර්මාණය කරන තැනැත්තා. විවිධාකාර පෙට්ටි වියනවා, කූඩ සකස් කරනවා, විවිධ රාක්ක සකස් කරනවා. මේ ආදී වශයෙන් උණපතුරු භාවිතා කරලා තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා විවිධාකාර නිර්මාණයන් කරලා විකුණන කෙනාට තමයි කුළු පොත්තා කියලා කියන්නේ. යම්කිසි කුළු පොත්තෙකුට ලැබෙන වටිනා උණ ගහ. මේ උණ ගහ මේ කුළු කොත්ත මොකද කරන්නේ හතරට පලනවා. මුලින්ම ලැබෙනවා මෙයාට උණ ගහක් මේ උණ බටේ හතරට පලනවා. මේ උණ බටේ හතරට පලලා කොටස් තුනක් පැත්තකින් තියලා එක කොටසක් ගන්නවා. එක කොටසක් අරගෙන මේ කොටසත් කොටස් පහකට බෙදනවා. මේ කොටස් පහෙනොත් ඇතුළත පිටත කියලා කොටස් දෙකකට වෙන් කරලා ඇතුල් පැත්ත අරගෙන විවිධාකාර පෙට්ටි විවිධාකාර කූඩා වට්ටි වියනවා වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඉදිරියට පවත්වාගෙන යනකොට මේ ධර්ම කාරණාවන් ඒ ආකාරයටයි පෙළගස්වන්නේ කියලා අටුවා විසින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම තවත් හරි අපූර්ව උපමාවක් පැහැදිලි කරන අටුවා විසින් යම්කිසි පිය මහරජ කෙනෙකුට ඉන්නවා පුත්තු 1000ක්. මේ පුත්තු 1000කගේ ආභරණ දවසක එක්කාසු කරලා පිය මහරජුරෝ බාර දෙනවා තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට. තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට සඳහන් කරනවා පුතණුවනි නුඹගේ සෙසු බාල සහෝදරයන්ගේ රන් ආභරණ පළඳනා සියල්ල ඔබ සතුවයි දැන් තියෙන්නේ. යම්කිසි මොහතකදී ඒ අය ඇවිල්ලා නුඹලාගෙන් ආභරණ ඉල්ලුවොත් නුඹ මේව අරන් දෙන්න ඕන කියලා කිව්වා. ආන් ඒ වාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ වැඩිමහල් පුත්‍රයා කියලා අටුවාව තුල උපමාවකින් ගෙනහැර පානවා. අර මහරජුරුවන්ගේ පුත්තු 1000කගේ ආභරණ ළඟ තියාගත්තු වැඩිමහල් පුත්‍රයාගෙන් යම් දවසක ඒ රජ කුමාරවරු ඇවිල්ලා ඉල්ලනවා පිය මහරජතුමනි අපිට අපේ ආභරණ ලබා දෙන්න කියලා. ඒ වෙලාවේදී පිය රජුරු සඳහන් කරනවා මගේ ළඟ ආභරණ නැහැ. මං මේ සියල්ල නුඹලාගේ වැඩිමහල් සහෝදරයලා අතට දුන්නා. ඒ වෙඩිමහල් සහෝදරයාගෙන් ඉල්ලගන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී මේ අනෙකුත් පුත්තු ටික ගිහිල්ලා වැඩිමහල් සහෝදරයාගෙන් ඉල්ලනකොට වැඩිමහල් සහෝදරයා පෙට්ටි හතරක් විවෘත කරනවා. පෙට්ටි හතරක් විවෘත කරලා එයින් තුනක් පසකින් තියලා එක පෙට්ටියක් අරගන්නවා. ඒ පෙට්ටියෙන් මංජුසා පුංචි පුංචි මංජුසා පහක් අරගෙන ඒ පහෙන් හතරක් පැත්තකින් තියලා එකක් අරගන්නවා. එකක් අරගෙන ඒකෙත් තියෙන අයින් කරලා ඒ අනෙකුත් ආභරණ සියල්ල අරගෙන තමන්ගේ සිසු සහෝදරයන්ට බෙදලා දෙනවා කියලා කිව්වා. ආන් ඒ වාගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි පිය රජතුමාට උපමා කරන ලෝතර බුදුරජාණන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි වෙලාවකදී භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මයක් දේශනා කරන්න කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහගන්න කියලා. අර පිය රජුරුවන්ගෙන් ආභරණ ඉල්ලුවාට පස්සේ වැඩිමහල් පුත්‍රයාගෙන් ඉල්ලගන්න කිව්වා වගේ මේ සම්බුද්ධ ශාසනය තුල වැඩිමහල් පුත්‍රයාසේ සලකන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අහගන්න කියලා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අහගන්න භික්ෂුන් වහන්සේලා ගියාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විවිධාකාර විදිහට මේ කාරණාවන් බෙද බෙදා දක්වනු ලබනවා. ආන් ඒව තමයි අර පෙට්ටි වලින් මන්ජුසා එක එක විවෘත කරලා රන් ආභරණ ලබා දුන්නා වගේ කියලා අටුවාව විසින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සරලා පැහැදිලි කරමින් හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරනවා කතමේසු අරිය සත්‍යේසු. මහණෙනි මොනවද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක්ඛේ අරිය සත්‍යේ, දුක්ඛ සමුදයේ අරිය සත්‍යේ, දුක්ඛ නිරෝධේ අරිය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍යයේ මහණෙනි දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදයාරය සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍ය මහණෙනි දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙම පැහැදිලි කරලා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා කතමංචාවසෝ දුක්ඛං. අපි අර මුලදී උපමාවෙන් කිව්වනේ අර කුළු පොත්ත විසින් උණ බටයක් අරගෙන හතරට පළලා කෑලි තුනක් අයින් කරලා එකක් ගත්තා කියලා. ආන් ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය සංක්ෂිප්තව දේශනා කරලා ආර්ය සත්‍ය තුනක් පසකින් තියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම දුක්ඛාර සත්‍ය පිළිබඳව පැහැදිලි කරනවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඉපදීම කියන්නේ දුකක් ජරාවටපත් වීම දුකක් ව්‍යාධියටපත් වීම මරණයටපත් වීම මේ සියල්ල දුකක් හකුලවල කෙටි කොට සඳහන් කරනවා නම් පංච උපාදානස්කන්ධයම දුකක් කියලා මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරා. එහෙම පැහැදිලි කරලා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කතමේ සාවසෝ පංච උපාදානස්කන්ධා. දැන් අර කුළු පොත්තා උණ බටේ අරගෙන ඉස්සරලාම හතරට පළලා කෑලි තුනක් අයින් කරලා එක කෑල්ලක් අරගත්තානේ. ඒ කෑල්ලත් අපි කිව්වා පහකට පළනවා කියලා. ආන් ඒ වාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර දුක්ඛාරය සත්‍ය තුල ඇතුළත් වෙච්චි පංච උපාදානස්කන්ධය කියන කොටස දැන් විග්‍රහ කරනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. නම් වශයෙන් විතරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී පංච උපාදානස්කන්ධය පැහැදිලි කරන්නේ. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අරමුණ තමයි මේ සියලු උපාදානස්කන්ධයන් විස්තර කිරීම නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ රූප උපාදානස්කන්ධය විස්තර කිරීම. ආන් ඒ නිසා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පංච උපාදානස්කන්ධයන්ගෙන් ස්කන්ධය හතරක් පැත්තකින් තියලා රූප උපාදානස්කන්ධය අරමුණු කරනවා. කතමෝ චාවුසෝ රූප උපාදානස්කන්ධෝ. චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමක්ද සඳහන් කළේ? රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සතර මහා භූතයෝ සහ සතර මහා භූතයන් ඇසුරු කරගෙන හටගත්තා වූ උපාදාය රූපයෝ වෙනවනම් ආන් එව්වට කිව්වා රූප උපාදානස්කන්ධය කියලා. එහෙම රූප උපාදානස්කන්ධය සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරලා ඒනුත් තව කොටසක් තෝරගන්නවා. මොකක්ද ඒ තෝරා ගන්නා වූ කොටස? අර කුළු පොත්තා, උණ බටේ, මුල් කොටස සහ ඒ කියන්නේ උණ බටේ බඩ පැත්ත සහ පිට පොත්ත වෙන් කළා වෙන් කරලා බඩ පැත්ත අරගෙන අර පෙට්ටි පැදුරු ආදී සකස් කළා වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ රූප උපාදානස්කන්ධේහි ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියන காரணා දෙකෙන් ආධ්‍යාත්මික රූපය පිළිබඳව මෙතනදී අර්ථ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා ආධ්‍යාත්මික රූපයෝ කියලා කියන්නේ මොනවද? ආධ්‍යාත්මික රූපයන්ගේ ස්වභාවය මොකක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. කතමා චාඋසෝ චත්තාරෝ මහා භූතා. ඊළඟට සඳහන් කරනවා මේ රූප උපාදානස්කන්ධය සකස් වෙලා තියෙනවා සතර මහා භූතයන්ගෙන්. මොනවද මේ සතර මහා භූතයෝ? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියනා වූ මහා භූතයන් ශරීර අභ්‍යන්තරය තුල කොයි ආකාරයකටද ඇතුළත් වෙලා තියෙන්නේ කියන එකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් පැහැදිලි කරන්න යන්නේ. කතමා චාවුසෝ පඨවි ධාතු. අන්න පඨවි ධාතුව කොටස් දෙකකට බෙදුවා. පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. මහණෙනි පඨවි ධාතුවත් ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ආධ්‍යාත්මික පඨවි ධාතුව මොකක්ද? මහණෙනි මේ ශරීරයේ අභ්‍යන්තරයෙහි වූ තද ගතියෙන් යුක්ත යම් දෙයක් තියෙනවා නම් තද ස්වභාවයෙන් යුක්ත යම් ධර්මතාවයක් තියෙනවා නම් ආන් ඒකට කිව්වා ආධ්‍යාත්මික පටවි ධාතුව කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී ආධ්‍යාත්මික පටවි ධාතුව බහුල කොට ඇති කොටස් 20ක් ශරීරය තුල අන්තර්ගතයි කියලා පැහැදිලි කරනවා. දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා පටික්කුල මානසිකාර්යය. පටික්කුල මනසිකාර පබ්බේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා දෙතිස් කුණප කොට්ටාශයෝ කියලා ශරීරය තුල කොටස් 32ක්. මෙන්න මේ දෙතිස් කුණපයන්ගෙන් මුල් කොටස් 20 තමයි ශරීර අභ්‍යන්තරය තුල පඨවි ධාතුව හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මහණෙනි පඨවි ධාතුවට අයිති කොටස් 20 මොනවද? කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටි නිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ ශරීර අභ්‍යන්තරයේ පවතිනා වූ කෙස් ලොම් නියපොතු දත් සම මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව හදවත, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, මල කියනා වූ මෙන්න මේ කොටස් 20 ශරීර අභ්‍යන්තරය තුල පවත්නා ආධ්‍යාත්මික පටවි ධාතු හැටියට දැනගන්න කියලා කිව්වා. දැන් උපමාවත් එක්ක සංසන්දනය කරලා අපි බලනකොට අර කුළු පොත්තා විසින් අවසාන උණපතුර අරගෙන ඒකේ බඩපැත්ත සහ පිටපොත්ත වෙන් කරලා බඩපැත්ත අරගෙන අර වට්ටිකදුරු වීය වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පඨවි ධාතුව විග්‍රහ කරලා පඨවි ධාතුව තුලත් අන්තර්ගත වෙන ආධ්‍යාත්මික පඨවි ධාතුව තමයි මේ පැහැදිලි කරලා දුන්නේ. මෙහෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කාරණාවන් 20ක් යටතට ගෙනල්ලා පෙන්නලා සඳහන් කරනවා මහණෙනි යම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මම මගේ මගේ ආත්මයයි කියන සංඥාවෙන් තොරව වර්තමානයේ වෙනකොට ඔබ හඟින්නා වූ ගස්වැල් වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් ගොඩනැගිලි වෙන්නට පුළුවන් වෙනත් ඕනෑම ද්‍රව්‍යයක් බහුලව පටවි ධාතුව අන්තර්ගත බාහිර වස්තුවක් අපි සලකලා තියෙනවා නම් ඒ වාගේ අන්තර්ගත වෙච්චි පටවි ධාතු වල ස්වභාවයත් අපි මේ ආධ්‍යාත්මික පටවි ධාතුව හැටියට ඉස්සෙල්ලා සඳහන් කරපු ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වූ ආධ්‍යාත්මික පටවි ධාතුවේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවේදී පිළිතුරු ලබලා දෙනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ බාහිරයන් පටවි ධාතුවක තදගතියක් තියෙනවා නම් ආධ්‍යාත්මික පටවි ධාතුවක යම් තදගතියක් තියෙනවා නම් මෙන්න මේ කොටස් දෙකේම ස්වභාවය එක හා සමානයි කියලා කිව්වා. බාහිර පටවි ධාතුවේ යම් ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණයම ආධ්‍යාත්මික පටවි ධාතුව තුලක් තියෙනවා කියලා කිව්වා. එහෙනම් මහණෙනි නුඹ වහන්සේලා බාහිර පටවි ධාතුව මම මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නෑනේ. එහෙනම් ඒ ස්වභාවයම ඒ ලක්ෂණයෙන්ම සමන්වාගත වෙච්චි මේ ආධ්‍යාත්මික පටවි ධාතුව මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසු විද කියලා ඇහුවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ එහෙම සුදුසු වෙන්නේ නැහැ. බාහිර පටවි ධාතුව මම මගේ මගේ ආත්මය නෙමෙයි නම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවත් ඒ ලක්ෂණයන්ගෙන්ම සමන්වාගතයි නම් ආධ්‍යාත්මික පටවි ධාතුවත් මම මගේ මගේ ආත්මය නෙවෙයි කියලා සැලකීමයි වටින්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා ස්වාමීන් වහන්සේලා විසින් පිළිතුරු ලබලා දෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි ඒ භික්ෂුන් වහන්සේලාට හරි අපූර්ව සීයක් උපද්දවනවා සඳහන් කරනවා හෝතිකෝ ආවුසෝ සමයෝ යං බාහිරා ආපෝදාතු පකුප්පටි මහණෙනි යම් කාලයක් එනවා මේ බාහිර පටවි ධාතුව කිපෙන සමයක් එනවා. හෝතිකෝ ආවුසෝ සමයෝ යම් බාහිරා පටවි ධාතු පකුප්පති. මහණෙනි මේ බාහිර ලෝකෙහි තියෙනා වූ පටවි ධාතුව කිපෙන දවසක් එනවා. කොහොමද කිපෙන්නේ? ආපෝ ධාතුවේහි කිපීම නිසා තමයි බාහිර පටවි ධාතුව කිපීමට ලක් වෙන්නේ. සඳහන් කරනවා යම් දවසක මේ මහා සමුද්‍රය මහ පොළොව මතර පැමිණෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ පින්වත් පිරිස දන්නවා මහා මුහුද ගොඩ ගලපු අවස්ථාවක් 2004 දී සුනාමිය ආවනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව විමසලා බලනකොට මේ විශ්ව ධාතුව විනාශ වෙන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඒයින් එක් ක්‍රමවේදයක් තමයි ජලයෙන් මේ මහ පොළොව විනාශ වෙලා යනවා. ආන්ගේ අවස්ථාව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී සඳහන් කරන්නේ. ආපෝ ධාතුව යම් දවසක කිපිලා මේ මහ පොළොව මතට ගමන් කරනවා. ආන් එදාට මේ මුළු විශ්වයම නැති වෙලා යනවා. මහණෙනි මේ බාහිර පටවි ධාතුව එදාට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නම් ඔබ මම මගේ මගේ ආත්මයයි කියලා මේ සලකන්නා වූ අභ්‍යන්තර පටවි ධාතුව එදාට විනාශ නොවේයි කියලා ඔබ හිතනවාද කියලා ඇහුවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ එදා වෙනකන් නෙමෙයි ස්වල්ප කාලයක්වත් මේ අභ්‍යන්තර පටවි ධාතුව පවතින්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් ස්වල්ප කාලයක්වත් පවතින්නේ නැති මේ අභ්‍යන්තර පටවි ධාතුව මම මගේ මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද කියලා නැවතත් අහනවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ අභ්‍යන්තර පටවි ධාතුව කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇතමි ඇතමිදුර ආදී මේ කොටස් මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න එක සුදුසු නැහැ. මහණෙනි එහෙනම් මේ විදිහටම මෙනෙහි කරන්න කියලා කිව්වා. මේ පටවි ධාතුව මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා දිගින් දිගටම දිගින් දිගටම මෙනෙහි කරනකොට අන්න ඒ භික්ෂූන් වහන්සේගේ හිත ටිකෙන් ටික එකඟ වෙන්න පටන් ගන්නවා. මේ ලෝකයේ පිළිබඳව තියෙන උත්ෘෂ්ණාව ටිකෙන් ටික නැති වෙලා ගිහිල්ලා වැරදි දෘෂ්ටිය ටිකෙන් ටික ප්‍රහාණය වෙලා ගිහිල්ලා අනිත්‍ය ලක්ෂණය ටිකෙන් ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය වඩන්නා වූ යෝගාවචරයාගේ හිත ටිකෙන් ටික සමාධිමත් ස්වභාවයටපත් වෙලා පඨවි ධාතු සංඥාව නිරන්තරයෙන්ම සිත තුළ බැස ගන්නවා කියලා කිව්වා. පඨවි ධාතු සංඥාව සිත තුළ බැසගත්තා වූ ඒ භික්ෂුන් වහන්සේට යම්කිසි මොහතකදී නිවන් අත්දැකීමක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. කොයි වගේ අත්දැකීමක්ද ලැබෙන්නේ? යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා নিরপরাධ තමන්ට දොස් කියනවා. කිසියම් වැරද්දක් කරලා නැහැ. ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, බනිනවා, දොස් කියනවා. ඒ වෙලාවේදී අර පටවි ධාතු සංඥාව පිළිබඳව මෙනෙහි කරමින් හිටපු භික්ෂුන් වහන්සේට ඇති වෙනවලු සිතුවිල්ලක්. මේ සෝත ස්පර්ශය නිසා ඇති වුණා වූ වේදනාවක් මේ වෙලාවේදී මට දැනෙනවා. මේ සෝත ස්පර්ශයට මූලික වුණේ මොනවද? කනත් බාහිර ලෝකයේ තියෙනා වූ ශබ්දයක්. කන සකස් වෙලා තියෙන්නේ මොන වගේද? පඨවි ධාතු කොටස් ඇසුරු කරගෙනයි කම සකස් වෙලා තියෙන්නේ. බාහිර ශබ්දයේ සකස් වීමට උදව් උපකාරී උනේත් මොනවද? බාහිර පඨවි ධාතුව. එහෙනම් පඨවි ධාතුවෙන් සමන්වාගත වෙච්ච දෙයක් පඨවි ධාතුව සමග ගැටීම නිසා මේ ශබ්දයක් ඉපදිලා. මේ ශබ්දයට මගේ හිත චංචල වුණොත්, කම්පණයටපත් වුණොත්, නොසන්සුන් වුණොත්, වික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒක මට සුදුසු නෑ කියලා කල්පනා කරනවලු. ආන් මේ විදිහට යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අන්න ඔහු මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල බොහෝ ඉදිරියට ගමන් කරපු කෙනෙක් කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ එදා සඳහන් කරනවා. ඒ වගේම මේ ධාතු සංඥාව පිළිබඳව මෙනෙහි කිරීමෙන් පසු වෙන්නා වූ ඒ යෝගාවචරයාට ඒ භික්ෂුන් වහන්සේට තවත් අත්දැකීමක් අත්විඳින්න ලැබෙනවා. මොකක්ද මේ අත්දැකීම? ඉස්සරලා ඒ භික්ෂුන් වහන්සේට අර බැනපු වෙලාවේදී උන්වහන්සේ කලබලයටපත් උනේ නෑනේ. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා මේ ධාතු මනසිකාරයේ වඩන්නා වූ භික්ෂුන් වහන්සේට පහර දෙනවා. අතින් පහර දෙනවා, පයින් පහර දෙනවා, කැට කැබලිති වලින් පහර දෙනවා, ගල් කැට වලින්, දඩු මුගුරු වලින් පහර දෙනවා. ඒ වෙලාවේදී පඨවි ධාතුව පිළිබඳව මානසිකාරයෙන් පසු වුණා වූ ඒ භික්ෂුන් වහන්සේට ඇති වෙනවලු මෙවන් හැඟීමක්. බාහිර දඬුමුගුරු කියලා කියන්නේ, බාහිර ගල්කට කියලා කියන්නේ, බාහිර අතපය කියලා කියන්නේ, පඨවි ධාතුවෙන් සකස් වෙච්ච දෙයක්. මගේ මේ ශරීරය කියලා කියන්නේ පඨවි ධාතුවෙන් සකස් වෙච්ච දෙයක්. එහෙනම් පට් බාහිර පඨවි ධාතුව අභ්‍යන්තර පඨවි ධාතුව හා ගැටීම තුළ මගේ ශරීරයේ මේ ස්පර්ශයක් ඉපදිලා. ඒ ස්පර්ශය නිසා මේ දුක් වේදනාව ඉපදිලා තියෙන්නේ. ආන් මේ විදිහට ධාතු පිළිබඳවම කල්පනාවෙන් යුක්තව පසු වෙනකොට හිත නොසන්සුන් භාවයකටපත් වෙන්නේ නැහැ කියලා කිව්වා. හිත චංචල භාවයකටපත් වෙන්නේ නැහැ කියලා කිව්වා. සිතේ විපිලිසර බවක් ඇති වෙන්නේ නැහැ කියලා කිව්වා. සිත සමාධිමත්ව සිත සංසුන්ව මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සිත රැකගත්තා වූ ශ්‍රාවකයෙක් බවට තමන්පත් වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා සඳහන් කළා. ඒ විදිහට යම්කිසි කෙනෙක් පඨවි ධාතුව ගැන මෙනෙහි කරලා කෙනෙක් බණිනකොට කෙනෙක් Tamanට ගහනකොට පහර දෙනකොට ධාතු සංඥාවම මෙනෙහි කරනවා නම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට බහා බලමින් විදර්ශනා නුවණම පුරුදු පුහුණු කරනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා ඒ යෝගාවචරයා ඒ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිහි කළා හා සමානයි කියලා කිව්වා. උතුම් වූ ධර්ම රත්නය සිහි කළා හා සමානයි කියලා කිව්වා. ආර්ය මහා සංඝ රත්නය සිහි කළා හා සමානයි කියලා කිව්වා. යම් කිසි කෙනෙක් ඒ විදිහට ධාතු මනසිකාරය සිහිපත් කරනකොටත් තමන්ගේ හිත නොසන්සුන් භාවයට පත් වෙනවා නම් ඊළඟටත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවවාදයක් ලබා දෙනවා. එහෙම තමන්ගේ හිත ධාතු මනසිකාරය තුලවත් පිහිටන්නේ නැත්නම් තමන්ගේ හිතට ලැජ්ජාව උපදවන විදිහට කල්පනා කරන්න කිව්වා. සේයතාපි ආවුසෝ සුනිසා සසුරං දිස්වා ඒ කිව්වේ යම්කිසි ලේලියක් විසින් කුලගෙදරට ආවට පස්සේ තමන්ගේ මාමණ්ඩි දැක්කාම ලැජ්ජාවටපත් වෙන්නේ යම් පරිද්දකින්ද. ආන් ඒ වාගේ තමන්ගේ හිත තුළ ධාතු මනසිකාර්ය පිහිටන්නේ නැත්නම් කල්පනා කරන්න කිව්වා මම මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වෙච්ච උත්තමයෙක්. මේ බුද්ධ ශාසනය තුල බණ භාවනා කටයුතු වල නිරත වෙන්නා වූ යෝගාවචරයෙක් මං වගේ කෙනෙකුට මේ වගේ හිතේ ක්ලේශ ධර්මයක් උපදින එක සුදුසු නෑ. ඒ නිසා වහවහාම ධාතු මනසිකාරයට මගේ හිත ගන්න ඕන කියලා නැවත නැවතත් තමන්ගේ හිත විදර්ශනාව තුළට යොමු කරගන්නවා කුසලයේම වඩනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. එහෙම අවවාද කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට ගෙනල්ලා පෙන්නනවා ආපෝ ධාතුව පිළිබඳව. ඉස්සෙල්ලා පැහැදිලි කළා පඨවි ධාතුව පිළිබඳව දැන් උගන්වන්න යනවා ආපෝ ධාතුව පිළිබඳව. කතමා චාවසෝ ආපෝ ධාතු. මහණෙනි ආපෝ ධාතුව කියලා කියන්නේ මොකක්ද? ආපෝ ධාතුසියා අජ්ජත්තිකාසියා බාහිරා. මහණෙනි ආපෝ ධාතුවත් කොටස් දෙකයි. ආධ්‍යාත්මික ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුව. කතමා චාවසෝ අජ්ජත්තික ආපෝ ධාතු. මහණෙනි ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා කියන්නේ මොකක්ද? යම් වැగిරෙන ස්වභාවයක් තියෙනවා නම් ආන්ියේ වැగిරෙන ස්වභාවයෙන් සමන්වාගත වෙච්චි යම්තාක් දේවල් අභ්‍යන්තර කයෙහි තියෙනවනම් ආන්ියේ සියල්ල අභ්‍යන්තර ආපෝ ධාතුවයි කියලා හඳුන්වනවා. බාහිර වැగిරෙන ස්වභාවයක් තියෙනවනම් ඒ බාහිර වැగిරෙන්නා වූ ස්වභාවයෙන් සමන්වාගත වෙච්චි දේවල් බාහිර ආපෝ ධාතුවයි කියලා සඳහන් කරන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී අපිට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ආපෝ ධාතුව ගැනනේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ ශරීරයේ ඇසුරු කරගෙන පවතිනා වූ ආබන්ධන ලක්ෂණයෙන් සමන්වාගත වෙච්ච කොටස් 12ක් තියෙනවා. අපි ඉස්සරලා ඉගෙන ගත්තා අර දෙතිස් කුණපයන් අතරින් මුල් කොටස් 20 පටවි ධාතුවට අයිති වෙනවා කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උගන්වනවා අර දෙතිස් කුණපයන්ගෙන් ඉතිරි කොටස් 12 තමයි ආපෝ ධාතුවට අයිති වෙන්නේ. මොනවද ඒ ආපෝ ධාතුවට අයිති වෙන කොටස්? සේයති ඉදං පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං ඡේදෝ මේදෝ අසුවසාකේලෝ සිංගානිකා ලසිකා මුත්තං. ඒක සිංහල අර්ථයෙන් මම සඳහන් කරනවා නම් පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු, ගුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු සහ මුත්‍රා. මෙන්න මේ කොටස් 12 තමයි අභ්‍යන්තර ආපෝ ධාතුවට අයිති වෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එහෙම දේශනා කරලා අහනවා ප්‍රශ්නයක් භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි බාහිර යම් ආපෝ ධාතුවක් තියෙනවා නම් මහා සමුද්‍රය හෝ වේවා මහා ගංගා නදී හෝ වේවා ලිම්පකුණු වල ජලය හෝ වේවා මේ ආදී වශයෙන් බාහිර වැగిරෙන ගතියෙන් සමන්වාගත වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක නුඹ වහන්සේලා යම් දවසක මම මගේ මගේ ආත්මය කියලා හිතනවද කියලා ඇහුවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ ඒ විදිහට අපි හිතන්නේ නැහැ. බාහිර වූ ආපෝ ධාතුවක් තියෙනවා නම් ඒක බාහිර ආපෝ ධාතුව. ඒක මම කියලා ගන්න සුදුසු නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ. මගේ ආත්මයයි කියලා කල්පනා කරන්න සුදුසු නැහැ. මහණෙනි, මේ බාහිර ආපෝ ධාතුවේහි තියෙනා වූ වැగిරෙන ස්වභාවයම නේද මේ අභ්‍යන්තර ආපෝ ධාතු කොටස් වලක් තියෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ එහෙමයි. බාහිර ආපෝ ධාතුවෙන් සකස් වෙච්ච යම් දෙයක් තියෙනවා නම් ඒ වැగిරෙන ස්වභාවයම මේ අභ්‍යන්තර ආපෝ ධාතුව තුලත් තියෙනවා. එහෙනම් බාහිර ආපෝ ධාතුවයි අභ්‍යන්තර ආපෝ ධාතුවයි තුල තියෙනා වූ මේ වැగిරෙන ලක්ෂණය සමානයි නම් බාහිර ආපෝ ධාතුව මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තේ නෑ වගේ අභ්‍යන්තර ආපෝ ධාතුවත් මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න එපා කියලා කිව්වා. කොහොමද හික්මෙන්ද කිව්වේ? බාහිර ආපෝ ධාතුව මම මගේ මගේ ආත්මයයි කියලා සලකන්නේ නෑ වගේ අභ්‍යන්තර ආපෝ ධාතු කොටසුත් මම මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නෑ කියලා හික්මෙන්ද කිව්වා. ආන් එහෙම යම්කිසි කෙනෙක් අභ්‍යන්තර ආපෝ ධාතුව පිළිබඳව මෙනෙහි කිරීමකින් පසු වෙනවා නම් ආපහු සැරයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර උපමාව ගෙනල්ලා පෙන්නනවා. මොකක්ද උපමාව? අර බාහිර ආපෝ ධාතුව නිසා පඨවි ධාතුව වෙනස් වීමට ලක් වුණානේ. ආන් ඒ වාගේ බාහිර ආපෝ ධාතුව යම් දවසක කිපෙනවා කියලා කිව්වා. ඒ බාහිර ආපෝ ධාතුව කිපුණු දිනට මේ ගම්මාන සියල්ලම විනාශ වෙලා යනවා කිව්වා. මේ නියම් ගම් සියල්ලම විනාශ වෙලා යනවා කිව්වා. මේ ගම්මාන, නියම් ගම්මාන, නගර, ජනපද, මේ මුළු රට, මුළු විශ්වයම මහා ජලකඳක් බවට පත් වෙනවා කියලා කිව්වා. එහෙම ජලකඳක් බවට පත් වුණාම මේ අභ්‍යන්තර ආපෝ ධාතුව පවතී කියලා නුඹ වහන්සේලා විශ්වාස කරනවද? ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ බාහිර ආපෝ ධාතුව යම් දවසක කිපෙනවා නම් එදාට මේ අභ්‍යන්තර ආපෝ ධාතුවත් විනාශ වෙලා යනවා කියලා කිව්වා. එහෙනම් මහණෙනි, පේනව නේද මේ වගේ තියෙන අනිත්‍ය ලක්ෂණය? බාහිර ආපෝ ධාතුව නම් බොහෝ කාලයකටවත් නිත්‍ය ලක්ෂණයෙන් යුක්තව පවතිනවා. නමුත් මේ අභ්‍යන්තර ආපෝ ධාතුව ඊටමත් තැනකින් වෙනස් වෙලා යන සුළුයි. ඊටමත් ඉක්මනින් වෙනස් වෙලා යන සුළු මේ අභ්‍යන්තර ආපෝ ධාතුව මම මගේ මගේ ආත්මය කියලා ගන්න එපා කියලා කිව්වා. එතකොට බාහිර ආපෝ ධාතුව උත්සන්න වීම නිසා මේ විශ්ව විනාශ වෙලා යන බව සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම සඳහන් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් දේශනා කරනවා මහණෙනි යම් දවසක් එනවා බාහිර ආපෝ ධාතුව නැත්තරම නැති වෙලා යන. ඒ කියන්නේ මහා සමුද්‍රයේ ජලය සිඳිලා ගිහිල්ලා දවසක් එනවා මේ නියපිටවත් එමා ගන්න බැරි දවසක්. බාහිර ආපෝ ධාතුව අඩුභාවයටපත් වෙලා නැත්තරම නැති වෙලා යන දවසක් එනවා. ආන් එදාට මේ අභ්‍යන්තර ආපෝ ධාතුව පවතිවි කියලා හිතනවාද? ස්වාමීන් එහෙම හිතන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් මහණෙනි කල්පනා කරලා බලන්න බාහිර ආපෝ ධාතුව වෙනස් වෙනකොට අභ්‍යන්තර ආපෝ ධාතුව පිළිබඳව අපිට බලාපොරොත්තු තියාගන්න කොහොමවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා වහාම මේ විදර්ශනාවට බැසගන්න කියලා කිව්වා. එහෙම විදර්ශනාවට බැහැ ගන්නා වූ යෝගාවචරයාට යම් කිසි කෙනෙක් බණිනවා නම් ගහනවා නම් ආක්‍රෝෂ කරනවා නම් පරිභව කරනවා නම් පහර දෙනවා නම් ආන් මේ වෙලාවට කල්පනා වෙන්නේ ආපෝ ධාතුන්ගෙන් සකස් වෙච්ච ශරීරයක් මෙතන තියෙන්නේ. බාහිර යම් කිසි ආපෝ ධාතුවකින් සකස් වෙච්ච මිනිසෙක් තමයි මේ වෙලාවේදී මට බණින්නේ. ඒ නිසා ආපෝ ධාතුවක් ආපෝ ධාතුවකට දොස් කියනවා ගහනවා බණිනවා විනා මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නැහැ කියලා ධාතු මනසිකාර්යය තුලම තමන්ගේ හිත මෙහෙවන්න කියලා කිව්වා. එහෙම ධාතු මනසිකාර්යය තුලම තමන්ගේ හිත මෙහෙයවනකොට ඒ යෝගාවචරයා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළා හා සමානයි කිව්වා. උතුම් වූ ධර්ම රත්නය මෙනෙහි කළා හා සමානයි කිව්වා. මහා සංඝ රත්නය මෙනෙහි කළා හා සමානයි කිව්වා. මෙපමණකින්ම සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කොට භාවිතා කරපු භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ එදා ස්වාමීන් වහන්සේලාට උගන්වනවා. එහෙම දේශනා කරලා ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උගන්වනවා කතමා චාවුසෝ තේජෝ ධාතු. මහණෙනි මොකක්ද තේජෝ ධාතුව කියලා කියන්නේ? ශරීර අභ්‍යන්තරයේහි දවන පැසවන යම් ස්වභාවයක් තියෙනවා නම් ආන් ඒකට කිව්වා අජ්ජත්තික තේජෝ ධාතුව කියලා. ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා හඳුන්වන්නේ ශරීරය තුල දවන පැසවන ගතියට. බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ බාහිර ස්වභාව ධර්මයාගේ යම් දවන පැසවන ගතියක් තියෙනවා නම් ආන් ඒකට කිව්වා බාහිර තේජෝ ධාතුව කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික කොටස් පිළිබඳව උගන්වන එකනේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතනදී සඳහන් කරනවා ආධ්‍යාත්මික තේජෝ ධාතුවට අයිති වෙනවා කොටස් හතරක්. පළවෙනි එක තමයි සන්තාපන තේජෝ ධාතුව. දෙවෙනි එක තමයි ජිරාපන තේජෝ ධාතුව. තුන්වෙනි එක තමයි පරිධාන තේජෝ ධාතුව. හතරවෙනි එක තමයි පාචක තේජෝ ධාතුව. අභ්‍යන්තර තේජෝ ධාතුව කොටස් හතරයි. පළවෙනි එක සන්තාපන. සන්තාපන තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරයේ උණුසුමට කියන නමක්. උෂ්ණත්වය ශරීරයේ වැඩි වෙනකොට උණ ගැනෙන ස්වභාවයක් තියෙනවා. ආන් ඒ උණ ගැනුණු අවස්ථාවකදී අපි සඳහන් කරනවා ශරීර අභ්‍යන්තරෙහි සංතාපන තේජෝ ධාතුව උත්සන්න වුණා කියලා. ජිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ ශරීරයේ කෙස් වැටීම, ශරීරයේ වයසට යාම මේ ආදී දේවල් සිදු කිරීම පිණිස උදව් වෙන්නා වූ තේජෝ ධාතුව. ඒකටයි ජිරාපන තේජෝ ධාතුව කියලා කිව්වේ. ඊළඟට පරිධාන තේජෝ ධාතුව කියන්නේ ඇස් දැවිල්ල, පපුවේ දැවිල්ල, ශරීරයේ දවන කසවන ගතියට කිව්වා පරිධාන තේජෝ ධාතුව කියලා. ඊළඟට පාචක තේජෝ ධාතුව කියලා කියන්නේ අනුභව කළා වූ ආහාරය දිරීමට ලක්වන ස්වභාවය තමයි පාචක තේජෝ ධාතුව කියලා කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා මෙන්න මේ තේජෝ ධාතු හතර මම මගේ මගේ ආත්මයයි කියලා කල්පනා කරන්න එපා. යම් කිසි කෙනෙක් මම මගේ මගේ ආත්මයයි කියලා මේ තේජෝ ධාතුව පිළිබඳව කල්පනා කරනවා නම් ඔහුට මේ බුද්ධ ශාසනය තුළ ඉදිරියට ගමන් කරන්න පුළුවන් කමක් නැත්තේ. බාහිර තේජෝ ධාතුවේ දවන පැසවන ලක්ෂණයම අභ්‍යන්තර තේජෝ ධාතුව තුලත් අන්තර්ගතයි. ඒ නිසා බාහිර තේජෝ ධාතුව මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නෙ නෑ වගේම අභ්‍යන්තර තේජෝ ධාතුවත් මම මගේ මගේ ආත්මයයි කියලා සලකන්න එපා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලාට උගන්වනවා. යම්කිසි කෙනෙක් ඒ විදිහට තේජෝ ධාතුව පිළිබඳව මෙනෙහි කිරීමකින් ඉන්නකොට යම්කිසි කෙනෙක් බයිනවා, ගහනවා, දොස් කියනවා, ආන් ඒ වෙලාවේදී කල්පනා කරනවා ධාතුන්ගෙන් සමන්වාගත වෙච්ච කයකට වෙනත් ධාතුන්ගෙන් සමන්වාගත වෙච්ච කයක් විසින් මේ වෙලාවේදී ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ නිසා මේක ධාතු ධාතු අතර ගැටීමක් විනා මම මගේ මගේ ආත්මය කියලා ගැනීම සුදුසු නෑ කියලා තමන් හිත ඉක්මවා ගන්නවා කිව්වා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා කතමා චාවුසෝ වායෝ ධාතු. මානෙනි මොකක්ද මේ වායෝ ධාතුව කියලා කියන්නේ? යම් අමායන ගතියක් තියෙනවා නම් ආන් ඒකට කිව්වා වායෝ ධාතුව කියලා. බාහිර වායෝ ධාතුව සහ ආධ්‍යාත්මික වායෝ ධාතුව කියලා කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වායෝ ධාතුවට අයිති වෙනවා කොටස් හයක්. උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිසය වාතය, කොට්ටාස වාතය, ආශ්වාස ප්‍රාශ්වාස වාතය හා අංගමංගානුසාරී වාතය. උද්දංගම වාතය කියලා කියන්නේ හික්කා වැටෙනකොට වමන යනකොට ඒ සඳහා උපකාරී වෙන්නා වූ උඩ බලා ගමන් කරන්නා වූ වාතයට තමයි උද්දංගම වාතය කියලා කිව්වේ. අදෝගම වාතය කිව්වේ මල මුත්‍ර බැහැර කිරීම ආදී වශයෙන් පහළ බලා ගමන් කරන්නා වූ වාතය. ඊළඟට කුච්චිසේ වාතය කියලා කිව්වේ කුස තුල බඩවැලින් පිටත හැසිරෙන්නා වූ වායෝ ධාතුව. ඊළඟට පොට්ටාස වාතය කියලා කිව්වේ බඩවැල ඇතුළත හැසිරෙන්නා වූ වාතය. ආස්වාස ප්‍රාස්වාස වාතය කියලා කිව්වේ හුස්ම ඉහළ ගැනීම, හුස්ම පහළ හෙලීම සඳහා උදව් උපකාරී වෙන වාතය. අංගමංගානුසාරී වාතය කියලා කිව්වේ ශරීරයේ සෑම තැනකම හැසිරෙන්නා වූ ශරීරාවයව ක්‍රියාත්මක කිරීම සඳහා උපකාරී වෙන්නා වූ වායෝ ධාතුවට. මෙන්න මේ වායෝ ධාතු කොටස් 6 පිළිබඳවත් මම මගේ ආත්මයයි කියලා කල්පනා කරන්න එපා කිව්වා. බාහිර වායෝ ධාතුවේ හමායන ගතියම මේ අභ්‍යන්තර වායෝ ධාතුව තුලත් තියෙනවා කියලා කිව්වා. මහණෙනි ඒ විතරක් නෙමෙයි. යම් දවසක් එනවා මේ වායෝ ධාතුව කිපෙන. බාහිර වායෝ ධාතුව කිපෙන දවසක් එනවා. එදාට ගම්මාන, නියම් ගම්මාන, නගර ජනපද මේ සියල්ලම විනාශ වෙලා යනවා. ඒ වගේම යම් දවසක් එනවා මේ වායෝ ධාතුව නැත්තටම නැති වෙලා යනවා. බාහිර වායෝ ධාතුව නැත්තරම නැති වෙලා ගියාට පස්සේ විජිනි පතනොත් තල් වැටෙනොත් පවන් සලන්න සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් බාහිර වායෝ ධාතුව කිපෙනවා නම් එදාට අභ්‍යන්තර වායෝ ධාතුව පිළිබඳව අපිට යම් අදහසක් අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියලා ඇහුවා. වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි එහෙම පුළුවන්කමක් ඇත්තේ නැහැ. බාහිර වායෝ ධාතුව නැති වෙලා යනවා නම් අභ්‍යන්තර වායෝ ධාතුවත් ඒකාන්ත වශයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා මම මගේ මගේ ආත්මයයි කියලා ඒවා ගන්න සුදුසු නෑ කියලා සාරිපුත්ත ආඳුරන්ට පිළිතුරු දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් සඳහන් කරනවා. මෙහෙම යම්කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් වායෝ ධාතුව පිළිබඳව විදර්ශනාවෙන් පසු වෙනකොට ඒ භික්ෂුන් වහන්සේට යම්කිසි කෙනෙක් ඇවිල්ලා ආක්‍රෝෂ කරනවා පරිභව කරනවා දොස් කියනවා. ඒ වෙලාවේදී ඒ යෝගාවචරයාට ඇතිවෙන්නා වූ සිතුවිල්ල තමයි මේ වායෝ ධාතුව සමග වායෝ ධාතුව ගැටෙනවා. යම්කිසි කෙනෙක් පහර දෙනවා නම් ඒ වෙලාවේදී ඇති වෙන සිතුවිල්ල තමයි මේ වායෝ ධාතුව සමග වායෝ ධාතුව ගැටීමක් සිද්ධ වෙන්නේ. මේ සියල්ල මම මගේ මගේ ආත්මය කියලා ගන්න හොඳ නෑ කියලා කල්පනා කරනවා. මෙන්න මේ විදිහට ශරීර අභ්‍යන්තරයේ ආධ්‍යාත්මික ධාතු කොටස් හතර පිළිබඳව යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ආන්ගේ මෙනෙහි කිරීම නිසාම ඒ භික්ෂුන් වහන්සේ ධාතු මනසිකාරය තුළ විදර්ශනාව සම්පූර්ණ කරන කෙනෙක්ට සම්මා සම්බුද්ධ ශාසනය තුළ බොහෝ දුරක් ගියපු කෙනෙක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා දේශනා කරනවා. එහෙම රූපය පිළිබඳ විදර්ශනාව සාරිපුත්ත හාමුදුරුව කියලා දීලා නාමස්කන්ධය පිළිබඳ විදර්ශනාවත් මේ සූත්‍ර දේශනාවේදී ස්වල්පයක් කියලා දෙනවා. සාරිපුත්ත හාමුදුරුව කියලා දෙනවා ආධ්‍යාත්මික ඇස හොඳට තියෙනවා නම් බාහිර රූපයත් හොඳට තියෙනවා නම් මානසිකාරයත් ඒ පිළිබඳව යොමු වුණා නම් අනිවාර්යයෙන්ම විඥාණය හට ගන්නවා කියලා කිව්වා. ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි විඥාණය කියන காரணා තුනේ එකතුව ස්පර්ශයයි කියලා කිව්වා. තින්නම් සංගති පස්සෝ කියලයි ධර්මයේ තුල සඳහන් කරලා තියෙන්නේ. යම් කිසි තැනක ස්පර්ශය සිද්ධ වුණා නම් පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය මූලික කරගෙන සැප වේදනාවක්. එහෙමත් නැත්නම් දුක් වේදනාවක්, උපේක්ඛාසහගත වේදනාවක් උපදිනවා. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානයි. ඇසට පෙනුණා වූ රූපයක් නිසා අන්න පටිච්ච සමුප්පාදයේම ක්‍රියාත්මක වෙන විදිහ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. කන පිළිබඳවත්, නාසය පිළිබඳවත්, දිව පිළිබඳවත්, ශාරීරිය පිළිබඳවත්, මනස පිළිබඳවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නා වූ පිළිවෙලට කියා දෙනවා. සාරිපුත්ත හාමුදුරුව මේ කාරණාවන් පැහැදිලි කළාට පස්සේ ස්වාමීන් වහන්සේලා බොහොම සතුටින් මේ සූත්‍ර දේශනාව පිළිගත්තා. මහා හත්තිපදෝපම සූත්‍රයේ හැටියට මේ සූත්‍ර දේශනාව දරා ගන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ එදා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා මේ සූත්‍රයේ දීර්ඝව විස්තර කළ යුතු වුණත් අපිට ලැබිලා තියෙන කාලය අනුව ඊටමත් සංක්ෂිප්තව තමයි සූත්‍ර දේශනාවේ කරුණ මම මේ පින්වත් පිරිසට කියලා දුන්නේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වර්ගයේ මා හත්තිපදෝපම සූත්‍රය කියවන්න පපංච සුදෙනී මජ්ක්‍ධිම නිකාය අට කතාව කියවලා දීර්ඝ විස්තර ඉගෙනගෙන විදර්ශනා නුවණ වඩලා දෘෂ්ටි විසුද්ධිය උපදවා ගන්නට මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතය කැපකරන එයමයි නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන කුසල සම්පatti ධර්මයෝ අද ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් අප විසින් ධර්මානුශාසනාව පැවැත්වීමෙන් උපදවා ගත්තා වූ කුසල් සම්පatti ධර්මියෝ හේතුවෙන් මේ පින්වත් පිරිසට ඒ උතුම් විදර්ශනා නුවණ වඩා ගැනීමට අවස්ථාව උදාපත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.